කොටසක් දේශනා කළ අවස්ථාවක එලි කර අවස්ථාවක මෙන්න මේ ගාථාවට අදාළ යම් යම් සිද්ධි සමූහයකුත් මතු කර දුන්නා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ සම්මා සම්බෝධිය ලබා ගත්තට පස්සේ සති කීපයක් විමුක්ති සුවය බිඳමින් ගත කරලා තමන් වහන්සේ යජපාල නුගරුක මුල වැඩ සිටි අවස්ථාවක මෙන්න මේ විදිහේ සිටිවිල්ලක් ඇති වුණා කියලා මා මේ සොයාගත්තු ධර්මය ඊ타මත්ම ගැඹුරුයි ඒක අන්‍යයන්ට තේරුම් කිරීම ඊ타ම දුෂ්කරයි ශාන්ත වූ ප්‍රණීත වූ තර්කයෙන් බැසගත නොහැකි වූ තරම් ගැඹුරු ප්‍රතිත්ත සමුත්පාද ධර්මය නිර්වාණ ධර්මය මේ ඇලීම් වල තුල හිර වී සිටින ඇලීම් වල තුල ඇලීම් තුල තණ්හාවෙන් රැඳී සිටින සත්වයාට තේරුම් ගැනීම අපහසුයි. මම ඉතින් ධර්මයේ දේශනා කළත් ඒ අයට ඒක තේරුම් ගන්න බැරි නම් නිකන් මම මෙහෙසවීමක් පමණයි කියලා ධර්මයේ දේශනා කිරීම පිළිබඳව මන්දෝත්සාහී වුණ බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. නමුත් ඒ තමන් වහන්සේ මන්දෝත්සාහී වෙන බව දැනගත්තු බ්‍රහ්ම ලෝකයේ සාම්පති බ්‍රහ්ම රාජයා මේ ගැන සංවේගවත්ව ඒ සිතවිල්ල බුදුරජාන් වහන්සේගේ සිතවිල්ල දැනගෙන ලෝකය විනාශ වෙනවා නැති වෙනවා තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකයාට ධර්මය දේශනා නොකළොත් කියලා ඒ අවස්ථාවෙම එතන කියවෙනවා දික්කලාතක් පත් කළ සැනින් ඒතරම් ඉක්මනින්ම බුදුරජාන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා වන්දනා කරලා ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ ලෝකයාට ධර්මය දේශනා කරන සේක්වා සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා ලෝකයේ සිටිනවා කෙලස් මල අඩු සත්වෙයින් ධර්මයේ දේශනා ධර්මයේ තේරුම් ගන්න හැකියාව ඇති කියලා ඊළඟට ගාථා තුනකින් බුදුරජාන් වහන්සේට ආරාධනා කළා අතීතයේ මේ බරණැස නොයෙකුත් විදිහේ කෙලෙස් මල සහිත දේශකයන්ගෙන් ධර්මය ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් මේ නිර්මල ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සේක්වා අමා දොරවල් හරින සේක්වා කියලා ආරාධනා කළා. උපමාවකුත් ප්‍රකාශ කළා ඒ බ්‍රහ්මයා යම්සේ පර්වතයක් උඩ නැගී සිටින කෙනෙක් ඒ හාත්පස ජනයා දෙස බලන්න වගේ ධර්මමය වූ ප්‍රාසාදයට නැගී සිටින භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සංසාර දුකෙහි ගැලී සිටින ලෝක සත්වයා දෙස බලාව ගන්න සේක්වා කියලා ඊළඟට විශේෂ ආරාධනාවක් වශයෙන් අවසාන ගාථාවේ ප්‍රකාශ කළ උත්තේහි වීර විචිත සංගාම සත්ථවාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සanti මේ මාර සංග්‍රාමයේ දිනු එහෙම නැත්නම් කෙලෙස් සංග්‍රාමයේ දිනු වීරයාණන් වහන්සේ නැගී සිටින සේක්වා තේ වීර විජිත සංකාම සත්ථවාහ සත්ථවාහ කියන්නේ සාතු නායකයාණන් සාතු නායකයාණෙනි ණය නැතිව ලෝකේ හැසිරෙන සේක්වා භාග්‍යතුන් වහන්සේ ලෝකයාට ධර්මයේ දේශනා කරන සේක්වා තේරුම් ගන්න පුළුවන් අය ලෝකයේ සිටිනවා කියලා බ්‍රහ්මයා ඒ ආයාචනාවක් ආරාධනාවක් කළා. ඒ අවස්ථාව යන භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා තමන් වහන්සේ ඒ බ්‍රහ්මයා කළ ආරාධනාවත් ඒ වගේම තමන් වහන්සේ සංසාරයේ දිගට පුරුදු කරගත්තු ඒ ලෝකයා පිළිබඳ මහා කරුණාවත් මුල් කරගෙන ලෝකය බුදු ඇසින් බලවදාල බව ඒ බුදු ඇසින් බලවදාල අවස්ථාවේ පෙනී ගියා ලෝකයේ කෙලෙස් රජස් අඩු අය කෙලෙස් රජස් වැඩි අය ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් දියුණු කරගත්තු අය ඒවා දියුණු නොකරගත්තු අය යහපත් අය අයහපත් අය ඒ වගේම ඇතම් අය පරලෝකය ගැන බය ඇති කරගෙන ඉන්න අය පහසුවෙන් තේරුම් ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය බැරි අය ඔය ආදී වශයෙන් ලෝකයේ විවිධ අවබෝධ මට්ටම් මගේ බුදු ඇසට පෙනී ගියා කියලා බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේට ප්‍රකාශ කළා ඊළඟට ඒක අනුව ඒක පෙන්눔 කරන්න උපමාවකුත් වදාලා හරියට නිලු පුල් විලක රත් පියුම් විලක හෙළ පියුම් විලක ඇතම් උපුල් මල් එහෙම නැත්නම් ඇතම් රත් පියුම් හෙළ පියුම් ජලෙහි හටගෙන ජලෙහිම වැඩි ජලයේ යටම පෝෂණය වෙමින් තිබෙනවා ඇතම් නිලු පුල් ඇතම් රත් පියුම් ඇතම් හෙළ පියුම් ජලයෙන් මතු පිටට පැන නැගී ජලයේ මට්ටමට පැමිණිලා පවතිනවා තවත් රත් නිලු පුල් තවත් රත් පියුම් තවත් හෙළ පියුම් කොටසක් ජලයෙන් පැන නැගී ජලයෙන් නොතැවරී සිටිනවා අන්න ඒ වගේ මේ විවිධ අවබෝධ මට්ටම් ලෝකයා පිළිබඳව බුදුරජාන් වහන්සේට ඒ පියුම් විලාශ්‍රයෙන් ඒ උපමාව ආශ්‍රයෙන් පෙනී ගියා. එහෙම පෙනීලා වන්න බුදුරජාන් වහන්සේ ඒ බ්‍රහ්මයා කළ ඉල්ලීමට මෙන්න මේ විදියට ඒ බිල්ලීම පිළි ගැනීම වශයෙන් මේ ගාථාව අදාළ දැන් අපි මාතෘකා කළ ගාථාවයි ඒ අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුංචන්තු සද්ධං විහිංස සංඤී පගුණං භාසින් ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේ අපාරුතාතේ සංගමතස්ස ద్వාරා මම වුණට මේ අමාදොරවල් අරිනවා කාටද යේසෝතවන්තෝ පමුංචන්තු සද්ධා කන් නැති අයට දෙසවන් නැති අයට කන් නැති අයටයි මම මේ අමාදොරවල් අරින්නේ පමුංචන්තු සද්ධා කන් නැත්තෝ සද්ධාව මුදා හරිත්වා සද්ධාමේ දෙසට යොමු කරත්වා කියන එකයි විහිංස සංඤී පගුණං නභාසින් ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේ බ්‍රහ්මය මම මේ මට වෙහෙස නිකරුණේ වෙහෙස වීම ගැන හිතලා මම මේ ධර්මය දේශනා කරේ නැtei කියලා. අමා දොරටු ඇත වුණට ඇරලා දෙසවන් නැත්තෝ සදහැ මුදත්වා ඊළඟට නිකම් වෙහෙසකැයි මුලදී සිතලා නොදෙසින් සදහම් බඹරද ලොවට කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවෙන් තමයි මේ අමාදොරවල් ඇරියා කියලා කියන ඒ ධර්ම දේශනා කිරීමට තීරණය කළේ. එතකොට බ්‍රහ්ම රාජයන් සතුටු වෙලා පැදකුණු කරලා බඹඩවට ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට තමන් වහන්සේ කල්පනා කර බුදුරජාණන් වහන්සේ දැන් කාටද මම පළමුවෙන්ම මේ ධර්මය දේශනා කරන්න කියලා අර අවබෝධ මට්ටම් අනුව බුදුරජාණන් වහන්සේට පළමුවෙන්ම පෙනී ගියේ තමන්ට අර ශාස්ත්‍රු වශයෙන් එහෙම නැත්නම් තමන්ට අර මුලදී ආර්ය පරිශ්‍රණ යන අවස්ථාවේදී හමු වෙලා එක්තරා ප්‍රමාණයට උදව් වුණු ආලාර කාලාම කියන මේ ශාස්ත්‍රවරයා සිහිපත් වුණා මේ ආලාර කාලාම පඬිතයි බොහොම කාලයක් තිස්සේ කෙලස් යටපත් කරගෙන ඉන්න කෙනෙක් කාරණයක් තේරුම් ගන්න පුළුවන් ශක්තිය ඇති කෙනෙක් මම මේ ඉක්මනින්ම මේ ධර්මයේ තේරුම් ගන්න සමත් මම මේ ආලාර කාලාමයන්ට ධර්මයේ දේශනා කරන්න ඕන කියලා ඉතනවත් එකම දේවතාවුන් ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ ඒ ආලාර කාලාම ශාස්ත්‍රවරයා මීට සතියකට කලින් පරලෝසයපත් වෙලයි කියලා එතකොට බුදුරජාන් වහන්සේට හිතුණලු මහා හානියක් සිදුුනේ මේ ආලාර කාලාම ජීවත්ව හිටියනම් මේ ධර්මය ඉක්මනින්ම තේරුම් ගන්නවා කියලා. ඊළඟට කල්පනා කළා කවුද සුදුස්සා? එහෙම හිතනකොට උද්දකරාම පුත්ත අනිත් ශාස්ත්‍රවල සිහිපත් වුණා. ඒ උද්දකරාම පුත්තත් ඒ වගේම පඬිතයි ඉක්මනින්ම ධර්මය තේරුම් ගන්න දක්ෂයි කියලා හිතනකොටම ඒ దేవතාවුන් ඇවිල්ලා මතක් කරා කලින් දවසේ රාත්‍රියේ උද්දකරාම පුත්ත කාලක්‍රියා කළා කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට හිතුණා එකත් මහා පාඩුවක් උද්දකරාම පුත්තට ජීවත්ව හිටියනම් ඉක්මනින්ම ධර්මය තේරුම් ගන්න ඕන කියලා. ඔන්න තුන් වෙනවා ඊළඟට කල්පනා කරේ කාටද මම මේ ධර්මයේ දේශනා කරන්නේ? එතකොට අර කෘතඥතා පූර්වක කල්පනා කළා මට මේ මා දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ මට බොහොම පිහිට වුණ මේ පස්වග මහණුන් වහන්සේලා උන්වහන්සේලාට පුළුවන් මේ ධර්මයේ ඉක්මනින් තේරුම් ගන්න කියලා කළා ඊළඟට බැලුවා ඒ අය කොහෙද වැඩ සිටින ඉන්නේ කියලා පෙනුණා අර වර්ණසේසිපතනේ මිගදායේ සිටින බව එතන ඊළඟට භාග්‍යතුන් වහන්සේ එතනින් පිටත් වුණා ඒ අයට ධර්මයේ දෙසීමට ඒ යන අතරමඟ ගයාවටත් බෝධිමණ්ඩයටත් අතර උපක කියන ආජීවකයෙක් හමුණු බව ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කර වදාලා ඒ උපක ආජීවකයා මේ භාග්‍යතුන් වහන්සේගේ ඉන්ද්‍රිය ප්‍රසන්න බව දැකලා චායු වර්ණය පිරිසුදු බව දැකලා ප්‍රශ්න කළා "ඇවත්නි ඔබේ ඉන්ද්‍රියන් ඊටාම පිරිසුදුයි ඉන්ද්‍රියන් ඊටාම ප්‍රසන්නයි චායු වර්ණය පිරිසුදුයි ඔබ කවරෙකුගේ ධර්මයක් ගමනය කරන්නේ කවරෙක්ද ඔබේ ශාස්ත්‍රූවරයා කියලා එහෙම ඇහුවාම කිව්වා මට ශාස්ත්‍රූවරයෙක් නෑ කියලා ඊගා ගාථා පෙළක් බුදුරජාණන් වහන්සේ බදාළ බව ප්‍රකාශ වෙනවා සබ්බා විභූ සබ්බ විදූ හමස්මි ආදී වශයෙන් මම මේ සියල්ල දැනගත් මම සම්්‍යක් සම්බෝධියට පැමිණි කෙනෙක් කියලා ඒ තමන් වහන්සේ බුද්ධත්වයේ ලබාගත්තු බව ප්‍රකාශ කළා. ඒ වගේම මට නමේ ආචාර්යෝ අත්ති සදිසෝමේන විජ්ජති මට ආචාර්යවරයෙක් නෑ මාහා සමන් සමාන කෙනෙක් නෑ ලෝකයේ මම තමයි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා ඒ තමන් වහන්සේම හඳුන්වා දුන්නා. නමුත් මේ උපකාජීවික යමුණයම් හේතුවක් නිසා හෝ එහෙනම් ඔබ මේ කියන හැටියට අනන්ත ජින නේද කියලා ඒකත් අහගෙන ඉවර වෙලා ඊළඟට කිව්වා එහෙම වෙන්න පුළුවන් කියලා වෙන මාර්ගයක් අරගෙන ගිය බව සඳහන් වෙනවා. එතකොට ඊළඟට භාග්‍යතුන් වහන්සේම අනුපිළිවෙලින් බරණැස බලා යමින් අවසානයේදී අන්න ඒ ඉසිපත නිමිගදායට ලං වෙනකොට ඒ පස්වග මහණුන් වහන්සේලා ඈතදීම දැකලා උණ උන් අතර කතිකා කරගත්තා ඔන්න එනවා ඔය ඇවත් ගෞතමීන් ශ්‍රමණ ගෞතමීන් එනවා අර ඒ තමන්ගේ ඒ දුෂ්කර ක්‍රියා අතහැරලා බාහුලික එහෙම නැත්නම් සුඛෝභෝගී ජීවිතයකට ගිහිල්ලා දැන් අපි සොයාගෙන ඉනවා කියලා අපි කවුරුවත් නොනගිටින් ඉඳිමු පාසිවුරු පිළිගැනීම් ආදී ඒ ගෞරවාන්විත ඒ ආචාර චාරිත්‍ර නැතිව පුටුවක් විතරක් තියමු ඕන්නම් ඉඳ ගන්න. එහෙම කතිකා කරගත්තා. නමුත් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා සංඝයා වහන්සේලාට මා ලං වෙන්න ලං වෙන්න ඒ අයට ඒ කතිකාවේ ඉන්න බැරි වුණා. ඉබේම වගේ ඇතම් කෙනෙක් ඉදිරියට ඇවිල්ලා මගේ පාසිවුරු පිළිගත්තා. තවත් කෙනෙක් අර පස් දෙනා අතුරෙන් ඒ ආසනයක් පිළියල කරා. තවත් කෙනෙක් පාදෙවීමට පෑන් සූදානම් කළා. නමුත් ඒ විදිහට සාගන්තුක සත්කාර කළාට මොකද මට ආවුසෝ ඇවැත්නි කියන ව්‍යවහාරිනුත් නමිනුත් මට ආමන්ත්‍රණය කළා. ඔන්න එතකොට භාග්‍යතුන් වහන්සේ රාශි ගන්නවා මම ඒ පස්වග මහණුන් වහන්සේලාට කිව්වා මහණෙනි මට නමින් ආවුසෝ කියන වාදයෙන් මට අමතන්න එපා. මම මේ අමෘතය නිර්වාණ අමෘතය මම සොයාගත්තා. මම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තා. මම සම්මා සම්බෝධියට පැමිණියා. ඒක නිසා එසේ ව්‍යවහාර කිරීම සුදුසු නෑ කියලා ප්‍රකාශ කළා මම නුඹලා කන් යොමු කරන්න කන් නමන්න මම නුඹලාට ධර්මය දේශනා කරනවා ඒ ධර්මය ඇසීම තුලින් නුඹලාට මේ යම් අර්ථයක් සඳහා පැවිදුණාද ඒ අර්ථය ඉෂ්ට කරගන්න ලැබෙනවා කියලා. නමුත් ඒ සංඝයා අපේ පස්සන වගේ මහණුන් වහන්සේලා පණ වෙනවට ඒක විශ්වාස කරේ නැහැ. ඒක විශේෂ ශ්‍රමණ ගෞතමීන් එක වෙන්නේ අරතරන් ඒ දුෂ්කර ක්‍රියා කළත් ලබා ගන්න බැරි වුණු දෙය. දැන් ඉතින් ඔය ඒ වීරිය අතහැරලා ගිහිල්ලා බාහුලික වෙලා එහෙම නැත්නම් සුකෝභෝගී ජීවිතේට නැඹුරුනාට පස්සේ කොහොමද සොයාගන්නේ කියලා ඒක විශ්වාස කරේ නැහැ. දෙවනුවත් තමන් වහන්සේ ඒ පස්වග මහණුන්ට ඒක ප්‍රකාශ කළත් දෙවනුවත් ප්‍රකාශ කළත් ඒ පස්වග මහණුන් ඒක පිළිගත්තේ නැහැ. අන්තිමේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි මම වෙනදත් නුඹලාට මේ විදිහට මේ විදිහ දෙයක් කිව්වද කියලා. මහණෙනි මම මීට කලිනුත් මේ විදිහේ කතාවක් නුඹලට කිව්වද කියලා. අන්න ඒක අහනවත් එක්කම අර පස්වග මහණුන්ගේ අර කිමුණ ආකල්පය වෙනස් වෙලා නැතමයේ ස්වාමීනි කියලා ඒකට පිළිතුරු දුන්නා. අර මෙතෙක් ආවුසෝ කියලා කිව්ව පස්වග මහණුන් වහන්සේලා එනකට නැතමයේ ස්වාමීනි කිව්වා. අන්න ඒක තුලින් අපි යමක් ඉගෙන ගන්න ඕන. ඒකට භාග්‍යතුන් වහන්සේ තෙන්දි පාවිච්චි කළ වෙන ප්‍රාතිහාරය නෙමෙයි. සත්‍යයේ ප්‍රාතිහාරය. සත්‍යයේ ප්‍රාතිහාරය තුලින් අර පස්වග මහණුන් වහන්සේලා ගමනේ වුණා. ගමනේ වෙලා එතන ඉඳලා ඔන්න ඒ කන්නමන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේදී තමයි ඔන්න භාග්‍යතුන් වහන්සේ එහෙනම් මහණෙනි කන් දෙන්න මම මේ ධර්මයේ දේශනා කරනවා කියලා දැන් ඔය අපි සඳහන් කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කළේ. ඒකෝනේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ තියෙන ප්‍රධාන ඒක කෙටියෙන් සැකෙමින් මේ අවස්ථානුකූලව ප්‍රධාන කාරණා ටික විතරක් අපි මතු කරන්න බලනවා. මේ ධර්ම චක්‍රයේ පෙරලීම කියන කාරණය තුල තිබෙන ඒ වටිනා කාරණා දැන් ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ මේ දේශනාව එල්ල කළේ මේ පස්වග මහණුන් වහන්සේලාටයි. උන්වහන්සේලාගත්තු දෘෂ්ටිය උනේ අත්ත කියලා මතාන යෝග කියන ඒ අර කයට දුක් දීම් තුලින් විමුක්තිය ලබා ගන්න පුළුවන් කියන අදහසයි. ඒකොට ඒක ඉවත් කිරීමට උපකාර වෙන අන්දමින් බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේ ලබාගත්තු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කරේ මධ්‍යම ප්‍රතිපදාවක් හැටියට අන්න ඒ සූත්‍රයේ දේශනාව ආරම්භයේදීම මහණෙනි මේ අන්ත දෙකක් තිබෙනවා පැවිද්දකු විසින් නොසෙවිය යුතු එහෙම නැත්නම් සේවනය නොකට යුතු පුරුදු නොකට යුතු මොනවද කාමසුකල්ලිකානුയോഗය ඒක කාමසුකල්ලිකානුയോഗය කියන එක පංච පංචකාම සම්පත්තිය ඇලී ගැලී සිටීම ඒක හීනයි පහත් කියන එකයි හීනයි ග්‍රාම්‍යයි පෝතුජ්ජානික පුදු බුදුන් අයට සුදුසු එකක් ඊළඟට අනාර්යයි ඒ වගේම අනර්ථ සංහිතයි යහපත ගෙන දෙන එකක් නොවේ අවැඩ පිණිස හේතු වෙන දෙයක් කියලා එහෙම හඳුන්වලා කාමසුකල්ලිකානුയോഗ කියන මේක එකාන්තයක් ඊළාට දෙවෙනි අන්තයේ හැටියට දැක්ුවේ අන්න අර අත්තිකිල මතාන් යෝග. ඒක ඒක හීන ග්‍රාම්‍ය නෙවෙයි. නමුත් ඒක දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක දුක් ගෙන දෙන එකක්. ඒ වගේම අනර්ථ අනාර්යයි. ඒ වගේම අනර්ථකරයි. එතකොට ඒ අන්ත දෙක ඉක්මවලා ඒ ඒ අන්ත දෙක ඉක්මවලා ඔන්න තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගෙන තිබෙනවා. ඒක චක්කුකරණී ඥානකරණී ওই විදිහට දක්වනවා. ඇස පහළ කිරීමට ඥානීය පහළ කිරීමට අවබෝධය ප්‍රඥාව පහළ කිරීමට විමුක්තිය ලබා දීමට හේතු වෙන මාර්ගයක් බව හඳුන්වලා දෙමින් ඊළඟට ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ පින්නතුන් කවුරුත් දන්නවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන්නේ යා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඊළඟට මධ්‍යම ප්‍රතිපදාව හැටියට ඉදිරිපත් කළේ. එහෙම ප්‍රකාශ කළා ඊළඟට අන්න අර චතුරාර්ය සත්‍ය ඊළඟට බුදුරජාන් වහන්සේ කෙටියෙන් දක්වා වදාලා දුක්ඛ ඒ තමන් වහන්සේ සොයාගත්තු ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය මේ පිනතුන් කොතිකුත් දැන් ඉතින් අහලා තියෙනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ඒ චතුරාර්ය සත්‍යය මෙතෙන්දී මේ පළමුණු වරට බුදුරජාණන් වහන්සේ ලෝකයට හඳුන්වන්නේ දෙන්නේ ඒ හැම එකක්ම ආර්ය නාමයෙන් හඳුන්වනවා දුක්ඛාර්ය සත්‍ය ඊළාට සමුදය දුකේ හට ගැනීමට හේතුව ඊළාට දුක නිරුද්ධ වීම නම් වූ නිවන ඊළඟට ඊට මාර්ගය ප්‍රතිපදාව ඒකම තමයි මධ්‍යම ප්‍රතිපදාව හැටියට දක්වා වදාළේ. ඉතින් ඊළාට මේ එක එකක් ගැන ඉතින් දුක්ඛාරය සත්‍ය හැටියට හඳුන්වන්නේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පිහෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ওই විදිහට හැඳින්නවා දුක කියන එක. ඉපදීම, ජරාව, ව්‍යාධිය, මරණය ඊළඟට අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, තමන් බලාපොරොත්තු වෙන දේ නොලැබීම, ඊළඟට සැකෙමින් ගතහොත්, කෙටියෙන් සලකා ගතහොත් පංච උපාදානස්කන්ධයේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානස්කන්ධ පහම දුකක්. කියලා ඒ විදිහට දුක්ඛස්කන්ධය ආර්ය දුකාර්ය සත්‍ය හඳුන්වා වදාලා ඊළඟට දෙවනුව සමුදය සත්‍ය හැටියට මේ තණ්හාව තණ්හාවේ ස්වභාවය දැන් ප්‍රකාශ කරලා යායන් තණ්හා පූර්ණෝ භවිකා පුනර්භවය ඇති කරන්න හේතු වෙන්නේ මේ තණ්හාවයි නන්දි රාග සහගත සතුටු වෙන ඇලීම් ස්වභාවය ඇති දෙයක් මේ තණ්හාව తත්‍ර తත්‍රාභිනන්දිනී ඒතන්හි සතුටු වෙන ස්වභාවය ඇති ඊළඟට ඒක තුන් ආකාර කරලා දක්වනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පංචකාමයන් පිළිබඳව තියෙන තණ්හාව තෘෂ්ණාව භවයට ඇති භවයේ සංසාරයේ සැරිසැරීමට භවයට ඇති ආසාව ඊළඟට විභව තණ්හා කියලා කියන උච්ඡේද දෘෂ්ටිය හා සම්බන්ධව එකට යන ඒක අර භව තෘෂ්ණාවට අනිත් පැත්තේ තියෙන ආත්ම සංඥාවත් එක්කම යන විනාශ කිරීමේ විනාශ කර දැමීමේ අදහස. අන්න ඒ විභව තණ්හාව අර ශාස්වත දෘෂ්ටිය හා සම්බන්ධව භව තෘෂ්ණාව තිබෙනවා වගේ උච්ඡේද දෘෂ්ටිය හා සම්බන්ධව බැඳී තිබෙනවා විභව තෘෂ්ණාව කියන එක. විභව තණ්හාව කියන එක. ඒ කියන්නේ මේ පැවැත්ම මේ පැවැත්මේ මිදීමට අර ශරීරයේ දිවිනසා ගැනීම වගේ අන්න එහෙම ප්‍රතිපදාවක් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ එවන්නක් නොවේ. මේ පින්නතුන් දන්නවා මේ අර මධ්‍යම ප්‍රතිපදාව තුල තියෙන තමන්ගේ පුද්ගල පෞරුෂය පිළිබඳ සම්පූර්ණ පරිවර්තනයක් සම්‍යක් දෘෂ්ටියෙන් පටන්ගෙන සම්මා සමාධිය කරා යන ඒ විදිය විමුක්ති මාර්ගයක් ඔස්සේ තමයි ඒකෙනුයේ ඇස ඇස නුවණ ප්‍රඥාව පහළ කරගන්න කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඉතින් අන්න ඒ තෘෂ්ණාවේ ස්වභාවය ප්‍රකාශ කළා. ඊළාට ඒ නිරෝධ සත්‍ය හැටියට දක්වලේ ඒ ඒ තණ්හාවගේම තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධාය තණ්හාවම නිර්වශේෂ වගේ නිරුද්ධ කිරීම එයින් මිදීම එයින් නොඇලීම කියන නිරෝධ සත්‍ය එහෙම තමයි නිවන හැටියට දක්වා වදාළේ ඊළඟට ඒකට මාර්ගය තමයි අර කියාපු මධ්‍යම ප්‍රතිපදාව හැටියට තියෙන මාර්ග සත්‍ය හැටියට තියෙන්නේ සම්මා දිට්ඨි වල ඉඳලා සම්මා සමාධියට යන ඒ දක්වා යන ඒ අංග 8යි. ඉතින් ওই විදිහට ඒ කෙටියෙන් කියතොත් එන්නේ චතුරාර්ය සත්‍ය හඳුන්වා දීලා අනේ ඊළාට තවත් සුවිශේෂ විග්‍රහයක් එතෙන්දි දක්වනවා. මේ එක එක සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව පළමුවෙන්ම තමන් වහන්සේට මේ මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියලායි ඒ වැටහීම ඇති වුණා. මේ දුක්ඛාර්ය සත්‍යය කියලා ඒ පළවෙනි වැටහීම ඇති වුණා. ඊළාට මේ දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දත යුත්තක් සම්පූර්ණයෙන් අවබෝධ කටයුත්තක් මේක පිළිබඳ අඩාල අවබෝධයක් ලෝකයා තුල තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන් අවබෝධ කරගත යුතුයි පරිඤ්ඤයයන් කියලා කියනවා. එතකොට දුක්ඛං දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව යොදන වචනය එතන ආර්ය සත්‍ය පිරිසිඳ දත යුතුයි පරිඤ්ඤයයන්. ඊළඟට ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේට ඇති වුණා. ඊළඟට තුන්වෙනුව ඊළාට කියවෙනවා පරිඤ්ඤාතං. ඒ අවබෝධය ඒ පූර්ණ අවබෝධය පරි පිනිස දැනගැනීම මම ලබා ගත්තා. එතකොට ඔන්න අවස්ථා තුන තමයි තිපරිවට්ටම් කියලා කියන්නේ. අවසානයේ කියන තිපරිවට්ටම් ද්වාදසාකාරං. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සඳහන් වෙනවා. මේ සමතම් කෙනෙකුට මේක ගැටලුවක් වෙලා තිබෙනවා. පරිවර්ත තුනක් සහ 12 ආකාරයක් ඇති ධර්ම චක්‍රයයි. මේ මේ ධර්ම චක්‍රය පරිවර්ත පරිවර්ත තුනක් සහ 12 ආකාරයක් ඇති එකක්. එතකොට මේ 12 ආකාරය වෙන හැටි ඔන්න දැන් දුක්ඛ සත්‍ය පිළිබඳව අර මේ දුක්ඛ සත්‍යයයි කියලා ඒ පළමුවෙනි දැන් යමක් පිළිබඳව අමුතුවෙන් සොයා ගැනීමම පරිවර්තනයක් පරිවර්තයක් පෙරලීමක් ඒකට පළමුවෙනි පෙරලීම තමයි මේක දුක්ඛාරය සත්‍යයි කියලා හඳුනා ගැනීම ඊළඟට මෙන්න මේ ඒක පිළිබඳව තිබෙන මේක තමන්ගේ චිත්ත સંතාණය තුලින් මේක පෙරලන්න පුළුවන් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන අවබෝධයයි පරිඤ්ඤයයන් කියන්නේ මේක පිරිසිඳ දත යුතුයි ඒ පිරිසිඳ දැන ගැනීම අවසන් වුණාම අන්න පෙරල චක්‍රය සම්පූර්ණයි පරිඥාතං. ඔන්න එතකොට තිපරිවට්ටං. පෙරලීම එහෙම පරිවර්ත තුනක් එතන තිබෙනවා. ඊළාට සමුදය සත්‍ය පිළිබඳවත්. මේ සමුදය සත්‍ය පිළිබඳව තණ්හාව පිළිමේ ආර්ය දුක්ඛ සමුදය සත්‍ය හඳුන්වන්නේ අර කලින් සඳහන් කළ ආකාරයට තණ්හාවයි. ඒක පිළිබඳව තියෙන ප්‍රහාණය. තණ්හාව නම් ප්‍රහාණය කළ යුතුයි. දුරු කළ යුතුයි. ඉවත් කළ යුතුයි. එතකොට ඉවත් කළ යුතුයි ඉවත් කළ හැකි කියන අවබෝධය ආවා. දෙවෙනුව ඊළඟට ඒක ඉවත් කළා සම්පූර්ණ කළා ප්‍රහීනා එතකොට සමුදය සත්‍ය පිළිබඳව මේ වචන තුන සඳහන් වෙනවා. මේ දුක්ඛ සමුදය සත්‍යයයි ඊනාට මේ දුක්ඛ සමුදය සත්‍යය පහතබ්බම්. ප්‍රහාණය කළ යුත්තක්. ඊනාට පහින ප්‍රහීන කළා. මම විසින් ප්‍රහීන කළා. චිත්තසංතාණයෙන් ඒක නිර්පා දැම්මා. ඊළඟට නිරෝධ සත්‍යය පිළිබඳව. අර කියාපු තණ්හාව නැති කිරීම තුලින් ඇති වෙන්නේ නිරෝධයයි ඒ Nirodha භව Nirodhayම තණ්හා Nirodhaya එතකොට ඒ තුලින් ඒ ඒක පිළිබඳව සඳහන් වෙන්නේ සච්චිකාතබ්බං ඒ සාක්ෂාත් කළ යුත්තක් ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කටයුත්තක් Nirodhaya කියන එක ප්‍රත්‍යක්ෂ කටයුත්තක් බව තේරුම් ගත්තා ඊළඟට ප්‍රත්‍යක්ෂ කළා සච්චිකාදබ්බං සච්චිකතං මෙතනත් තුනක් එනවා මෙය Nirodhaarya සත්‍යයයි මේ Nirodhaarya සත්‍යය ප්‍රත්‍යක්ෂ කටයුත්තක් ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් ඒ වගේම අප්‍රත්‍යක්ෂ කළා තිබෙනවා කළා කියලාන්නේ ඒ පැත්තෙනුත් සම්පූර්ණයි ඔන්න ඊළඟ මාර්ග සත්‍යය. මේ ටික කරනකොට මාර්ගය වැඩිලා ඉවරයි. ඉතින් මාර්ගය පිළිබඳව කියන්නේ ඒකේ භාවයේ තබ්බම්. මාර්ග සත්‍යය වැඩි යුත්තක්. වැඩි හැක්කක්. ඒ වගේම වඩන ලදී භාවිතම්. ඔන්න එතකොට අර හතරයි චතුරාර්ය සත්‍ය අර විදිහට තුනකට බෙදලා ගත්තොත් එතන 12 ආකාරයක් වෙනවා. ත්‍රිපරිවට්ටන් 12 ආකාරයන් ඉති භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන අවස්ථාවේ පස්වග මහණුන් මහන්සේලාට මහණෙනි මම මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඔය කියාපු ත්‍රිපරිවට්ටම් පරි ද්වාදසාකාරම් කියන ආකාරයෙන් පරිපූර්ණ වශයෙන් ඒ ඥාන ඥානය මගේ පිරිසිදු වෙන තාක් ඥාන දර්ශනය පිරිසිදු වෙන තාක් මම සම්මා සම්බෝධි කියලා කිව්වේ නෑ. ඒක පිරිසිදු වුණ අවස්ථාවේ මම මෙහෙම ප්‍රකාශ කළේ කියලා සංඝයා වහන්සේලාට හේතු ගැන්නුවා. ඉන්න අපිට හිතා ගන්න තියෙන්නේ අන්න අර දැන් මේ පින්නතුන්ටත් සමහර විට දන්නවත් ඇති ඔය සෝවාන් මාර්ග ඥානයේදී ඒ මූලික දර්ශනය ලැබෙනවා. නමුත් ඊට එහාට වැඩ කිරීම තමයි. දැන් අර මේ ආර්ය සත්‍යයන් පිළිබඳව සාමාන්‍ය අවබෝධය ලැබුණත් ඊළඟට ඒවා ක්‍රියාත්මක වුණු අවස්ථාවේ සම්පූර්ණ පරිපූර්ණ වුණු අවස්ථාවේ තමයි යන්න අරහත්ත්වේ හෝ අර කියාපු සම්බෝධිය බුදුරජාණන් වහන්සේ ලබා ගත්තේ. ඒක සුවිසුද්ධ වුණා කියලා කියන්නේ ඒකයි. ඔන්න ඔය ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ මගේ ඥාන දර්ශනය මේ ත්‍රිපරිවට්ට ද්වාදසාකාර කියන පරිවර්ත තුනක් සහ 12 ආකාරයකින් සම්පූර්ණ වුණ අවස්ථාවේදී මම මේ දෙවියන් මාරයින් බමුන් ඒ කිසිවකු විසින් හරවන්න බැරි යන්ද මේ මේ ආපසු හරවන්න බැරි යන්ද මේ මේ චක්‍රය මම මේ ධර්ම චක්‍රය ප්‍රකාශ කළේ මේ පෙරළුවේ කියලා ඒ විදිහට ඔන්න එතන ඒක තමයි ඉතින් කොට ධර්ම චක්‍ර පවත්තන කියලා කියන්නේ ධර්ම චක්‍රය පෙරළුවා එතන. සසන්තානී පෙරළුවේ ධර්ම චක්‍රය ලෝකයාටත් හඳුන්වා දුන්නා. ඊළඟට ඒ එහි ප්‍රතිරාවය නිනාද නාද නිනාද වශයෙන් ඊළඟට ඒ බුදුරජාන් වහන්සේ දේශනා කළ අවසාන වෙනකොට එතන සඳහන් වෙනවා මනුෂ්‍ය ලෝකයේන්නේ පස්වග මහණුන් අතරින් කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් මඟට පැමිණියා කියලා. ඒක දක්වනවා එතන යංකින්චි සමුදය ධම්මං සබ්බන් තන් නිරෝධ ධම්මං. එයින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ සෝවාන් ඵලය තුල තිබෙන ඒ ප්‍රත්‍යක්ෂයේ කෙටියෙන් දැක්වුවොත් ඔන්න ඔය වචන ටිකෙන් හඳුන්වන්න පුළුවන්. යංකින්චි සමුදය ධම්මං සබ්බන් තන් නිරෝධ ධම්මං. යම් තාක් දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේද? ඒ හැම දෙයක්ම නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ කියන එක. ඒක තමයි පටිච්චසමුපාද න්‍යාය. එතකොට එතනත් චක්‍රයක්. ඇතිවීමත් නැතිවීමත් පිළිබඳව චක්‍රයක් තිබෙනවා. ඒක මේ පින්නතුන් දන්නවා. දැන් ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ මෙතන කියවුනේ නැතත් 12 ආකාර පටිච්ච සමුප්පාද ධර්මයේ උපාසිකාවන් පව ඔය සජ්ජායනා කරන අනුලෝම පටිලෝම වශයෙන් ඒක තුල තියෙන චක්‍රයක්. අවිද්‍යාව නිසා සංස්කාර ආදී වශයෙන් ගිහිලා අන්තිමට මේ පංච උපාදානස්කන්ධය කියන දුක් ගොඩ ගොඩ නැගෙනවා. යම් අවස්ථාවක විද්‍යාව ප්‍රහීන වුණා නම් පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ ඒ ටික තමයි මෙතන කෙටියෙන් සඳහන් වුණේ. ඒකට අපිට මේ සූත්‍රය දිහා බලලා හිතා ගන්න බෑ කොහොමද කොණ්ඩඤ්ඤ ඒ තාපසයන් එහෙම නැත්නම් කොණ්ඩඤ්ඤ මේ භික්ෂුන් වහන්සේ සෝවාන් වුණේ කියලා. නමුත් උන්වහන්සේලා අන්න අරගෙන තිබුණු ඒ දෘෂ්ටිය ඉවත් කරාට පස්සේ අර අත්කිලමථාන යෝග කියන ඒ අන්තය ඉවත් කරාට පස්සේ කාමසුකල්ලිකාන යෝග කියන අන්තය කොහොමත් ඇතෑරලා තමයි ඒ තපසට ඒ තවුසට තපසට බැස්සේ උන්වහන්සේලා. එතකොට ඒ මැදුම් පිළිවෙතහන් සකස් කළා බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය ආදී වශයෙන් ඉදිරිපත් කළ අවස්ථාවේ කොණ්ඩඤ්ඤ තාපසයාණන් වහන්සේ තුලීම භික්ෂුන් වහන්සේ තුල අන්න අර ඒ මාර්ගාංග ඒවා ඒ අවබෝධය ශක්තිය වැඩිලයි අන්න පටිච්චසමුප්පාද ධර්මයේ කියන පටිච්චසමුප්පාද ධර්මයේ ඒ සිද්ධාන්තයමයි චතුරාර්ය සත්‍ය තුල තිබෙන්නේ දුක්ඛ ඊළාට යමක් දුකක් තිබෙනවා නම් ඒකට හේතුවකුත් තිබෙන්න ඕන. ඒල හේතුව ප්‍රහීන කළ තැන දුක ප්‍රහීන වෙනවා. එතනත් ඒ තියෙන චක්‍ර ස්වභාවයක් තිබෙන්නේ යමක් තිබෙනවා ලෝකෙට හේතුවක් තිබෙනවා. හේතු ඉවත් කළ තැන හේතුව නැති කිරීම තුළ අන්න අර ඒ දුකත් නැති වෙනවා. ඉතින් ඒ හැමතැනම තියෙන්නේ අර චක්‍රයයි. ඒ ධර්ම චක්‍රය කොණ්ඩඤ්ඤ තාපසයාණන් තුල ක්‍රියාත්මක වීමෙනුයි යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කියන අවබෝධය ආවේ. ඉතින් ඒ යංකින්ච කියලා කියන්නේ මොකක්ද? අර කියාපු පංච උපාදානස්කන්ධයමයි. යම් අවස්ථාවක තණ්හාවෙන් අල්ලාගත්තු. අවිද්‍යාව නිසා නම් මේ පංච උපාදානස්කන්ධය අල්ලගන්නේ. අවිද්‍යාව නැති වුණු තැන, අනවබෝධය ඉවත් වෙලා අවබෝධය ආපු තැන, අර ආත්ම දෘෂ්ටි අතහැරුණු තැන, භව තෘෂ්ණාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඒ තණ්හාවලට හේතු වුණු ආත්ම දෘෂ්ටිය ඉවත් වුණු තැන. අන්න අර ප්‍රත්‍යක්ෂයන කෙනෙකුට ඒක ඇතුළතින් ප්‍රත්‍යක්ෂ වෙලයි අර කොණ්ඩඤ්ඤ මාවිනාසට ධර්ම චක්ෂ දහම් ඇස පහළ වුණා කියලා කියන්නේ. ඉතින් චක්කුම් උදපාදි ඥානං උදපාදි ඔය ආදී සඳහන් වෙන්නේ ඇස ඥානය විඥාව ආලෝකය ප්‍රඥාව ඇති වුණා කියලා කියන්නේ. මේ දහම් ඇස පහළ වීමයි. අන්න කොණ්ඩඤ්ඤ තාපසයන්න් වහන්සේට දහම් ඇස පහළ වුණාට පස්සේ උන්වහන්සේට අර එහි භික්ෂුභාවයෙන් පැවිදි ලබා ගන්න බව හිමත් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය වුණාට පස්සේ ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේම අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩයි කොණ්ඩඤ්ඤ මේ තේරුම් ධමනේ තේරුම් ගත්තා කියලා ඒ උදාන වශයෙන් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා එදා ඉඳලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නාමය ලැබුණේ තුන්වහන්සේට ඒක නිසායි එතකොට ඒ විදිහට සාර්ථක අන්දමින් ධර්ම චක්‍රය පෙරළුවාට පස්සේ තමන් වහන්සේගේ సంతානෙ පෙරළුනේ ධර්ම චක්‍රේ අර මේ පස් දෙනා මහන්සියලාගෙන් එක්කෙනෙකු තුල අපිට මේ මනුෂ්‍ය ලෝකයේ සිදුවුණු පරිවර්තනය විතරක් හිතලා බලනවනම් අන්න ඒ පරිවර්තනය සිද්ධ වුණා. ඒ අවස්ථාවේ තමයි ඉතින් අර මේ පින්නතුන් කවුරුත් දන්නවා ඒ පිරිත් සජ්ජායන ආදී බොහොම දෙනා අසන්න ප්‍රිය ඊළඟට තිබුණේ ඒ ධර්ම චක්‍රය පෙරල්ලා ගිය හැටි දෙව්ලොවින් දෙව්ලොවට බඹලොවින් බඹලොවට එතකොට අන්න ඒ ධර්ම චක්‍රය කියනකොට ඒ චක්‍රය පෙරලීමක් එතනත් සිද්ධ වෙනවා ඉහළට පෙරලී යාමක් මෙතන කියන්නේ බුමාටු දෙවියන්ගෙන් පටාගෙන සදෙව්ලෝ ඊළඟට බඹලෝ ওই විදිහට පෙරලා පෙරලා ගියා පෙරලා ගියේ අන්න අර නාදනින් නාද වශයෙන් මේකේ රාවේ මේ සිපතනේ මේකේ දායේ මේ භාග්‍යතුන් වහන්සේ විසින් මේ තථාගතයන් වහන්සේ මේ විදිහට ධර්මය ධම්මචක්කයේ කරකැව්වා කියන ඒ රාවේ එතෙන්ට විහිදිලා ගියා. ඉතින් ඔන්න ධම්මචක්‍ර පවත්තන සූත්‍රයේ සාමාන්‍ය ඒකේ අඩංගු ටිකයි අපි ප්‍රකාශ කළේ. දැන් මේක තව ටිකක් අපි හිතලා බලනවා නම් මේ ධර්මචක්‍රය ගැන ලෝකයේ බොහෝ දේවල් පවතින්නේ චක්‍ර හැටියටයි. කාල චක්‍රය. දැන් කාල චක්‍රය ගැන හිතලා බලනවා නම් දවස ගැන හිතලා බලමු කලින්ම. දවල් කාලයේ අවසානයේ රාත්‍රී කාලයයි. රාත්‍රී කාලයේ අවසානයේ දවල් කාලයයි. ওই විදිහටයි කාල චක්‍රය දවසක් තුල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා අන්තිමට මේක දින සති මාස ওই විදිහට ගිහිල්ලා අවුරුදු ඔහොම යනවා අන්තිමට කල්ප කල්ප වශයෙන් බැලුවත් ඒවායේ තිබෙනවා මේ ධර්මයේ සඳහන් වෙන සංවට්ට විවට්ට කප්ප ඇතම් කල්ප ආරම්භ වෙන මේ ලෝකේ පිළිබඳවත් අර විදිහට චක්‍ර ආකාරයක් තිබෙනවා කාල චක්‍රයක් tie විදිහට ක්‍රියාත්මක වෙනවා ඉතින් ඒ වගේම තමයි ඔය ආනා චක්‍රය කියන එකත් ආනා චක්‍රය ආඥා චක්‍රය කියන එකත් දැන් ඔය අතීතයේත් අඬ බෙර ගැසීම ආදී වශයෙන්ුත් තවත් නොයෙකුත් එහෙම නැත්නම් අපි හිතමු රජ කෙනෙක් පසල් දනව්වක ජනපදයක යම්කිසි කැරැල්ලක් ඇති වුනහම තමන්ගේ ඇමතිවරු සේනා සේනාපතිවරු ඇරලා ඒවා සංසිඳුවලා ආවට පස්සේ නැවත වාර්තා කරනවා. එතකොට ඒ තෑගි භෝගෙ හැමක් දෙනවා ඒ අයට. අන්න ඒ නැවත වාර්තා කිරීම. එතන චක්‍රය පෙරලා ගිහිලා ආපසු වෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන. එතකොට මේ ධර්ම චක්‍රය අර මේකෙදී අන්තිමට මේක වාර්තා කිරීම කොහොමද වුනේ? මේ ධර්ම චක්‍රය පිළිබඳව ඒ ටිකයි මේ සූත්‍රය අගට සඳහන් වෙන්නේ. අයංච දසහාසී ලෝක ධාතු සංකම්පී සම්පකම්පී සම්පවේදී අපමානෝච උලාරෝ භාසෝ ලෝකේ පාතුරහසුයි අතික්කම් දේවානං දේවානුභාවಂತಿ කියලා මේ සූත්‍රය අවසාන වෙන්නේ අන්න අර වාර්තා කිරීම වගේ මේ මුළු මහත් විශ්වය කම්පා වීම තුලින් මේ ආලෝකයේ පිහිදීම තුලින් අන්න අර මේ ධර්ම චක්‍රයේ ක්‍රියාත්මක වීම ක්‍රියාත්මක වුණු බව ලෝකයාට ප්‍රත්‍යක්ෂ වුණා එතකොට ඒ වගේ තමයි මේ ආනා චක්‍රයත් ඒ විදියයි ඊළාට තවත් එකක් තිබෙනවා මේ පින්නතුන් අහලා තිබෙන ඔය චක්‍රවර්ති රජවරු ගැන ඔය ධර්ම කතාවල තිබෙන මේවා මේ කාලේ නම් සමහර විට සමහර කෙනෙක් විශ්වාස නොකරන්නත් ඉඩ තිබෙනවා. නමුත් බුද්ධ වචනය වශයෙන් තිබෙන ඕන නිදසුනක් වශයෙන් කියනවනම් මහා සුදස්සන ජාතකේ මහා සුදස්සන කියලා රජු ප්‍රයක්‍රවති රජ කෙනෙක් පිළිබඳව බුදුරජාන් වහන්සේ විපරිණිර්වාණ සූත්‍රයේ ප්‍රකාශ කරනවා මේ කුසාව කුසාවති රාජධානියක් ගැන සඳහන් වෙනවා. ඒ අතීතයේ මහා සුදස්සන කියන චක්‍රවර්ති රජු පිළිබඳව මහා ආශ්චර්යවත් දේවල් එතන සඳහන් වෙන්නේ. රජ කෙනෙකුට ඒ පහළ වෙන චක්‍ර රත්නය චක්‍රවර්ති රජ කෙනෙකුට චක්‍රරත්නය පහළ වෙන්නේ පොහොය දවසක මහතුමහල් තලයට නැගිලා එතෙන්දී පොහොය පොහොය අටසිල් සමාදන් වෙලා ඉන්න අවස්ථාවකේ කියලා කියනවා මේ දිව්‍යම චක්‍රරත්නය පහළ වෙන්නේ. ඒ චක්‍රරත්නය පිහිට කරගෙන තමයි සිව්දික මේ මුළු මහත් ලෝකය දිනන්නේ. ඒ විදිහට ඒ ධර්මයේ සඳහන් වෙන්නේ ඔය චක්කවර්ති රජු පිළිබඳව කියන ධම්මිකෝ ධම්ම රාජා. ධාර්මික රාජ්‍ය පිළිබඳ සංකල්පයක් එතන තුල තියෙන්නේ අති අති මහා පින්වන්ත රජ කෙනෙකුට ඒ බඳු අවස්ථාවක පහළ වෙන ඒ සත්තර රත්න හත හත අතුරින් එකක් තමයි චක්‍ර රත්නය. ඒ චක්‍ර රත්නය පිළිබඳවත් කියවෙන්නේ ඒ චක්‍ර රත්නය පහළ වුණාට පස්සේ මහා සුදස්සන රජු පිළිබඳව ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. මේක ගැන කලින් අහලා තිබුණු නිසා මේ බිනි චක්‍ර රත්නයක් පහළ වෙන්නේ සක්විති රජුටේ කියලා ඊළාට ඒ චක්‍ර රත්නයට කෙන්ඩියකින් පෑන්මක් කරලා මේ චක්‍රරත්නය පෙරලී ඒවා කියලා ඒ යම් අදිෂ්ඨානයක් කළාම ඒ චක්‍රරත්නය සිවුදිකට පෙරලී යමින් ඒ රටවල් වල රජවරු මේ සක්විති රජුගේ ඒ චක්‍රවර්ති භාවය පිළි අරගෙන Taman යටත් වැසියන් වුණා යටත් වැසියන් වුණේ යුද්ධයෙන් නොවේ යතෙන් සඳහන් වෙන්නේ සිවුරංග සෙනඟ එක ගියාට චක්‍රවර්ති රජු Tamanගේ Tamanට නතු කරන්නේ කොහොමද පංචශීලය සමාදන් කරලා සමාදන් කරනවා සතුන් නොමැරිය යුතුයි හොරකම් නොකරිය යුතුයි කාමයේ වර්ධවා නොහැසිරිය යුතුයි බොරු නොකිය යුතුයි, මත්පැන් නොබිය යුතුයි. මේ Taman මේ Tamanට අයිති මේ භූමිය තමන්ම පාලනය කළ යුතුයි කියලා ওই ටිකයි ওই ටිකෙනුයි ඒවා Tamanට නතු කරගන්නේ. ඔන්න විදිහේ කතාන්තරයක් ඒ චක්‍ර සක්විති රාජකතාව පිළිබඳව සඳහන් වෙන්නේ. නමුත් එතෙන්දිත් කියවන අර චක්‍රරත්නය මහා ආශ්චර්යවත් චක්‍රරත්නයක් එතන කියවෙන්නේ සහස්සාරං සනීමිකං සනාබිකං ඒ කියන්නේ අර දැන් රෝදයක රෝදයක පරාල වගේ දේවල් තමයි ඔය අර කියලා කියන්නේ. අර දහසක් ඇති. නිම් වලල්ලක් ඇති. මැද නාභියක් ඇති මහා චක්‍රයක්. ඒ චක්‍රය පෙරලී යනවලු. රජවරුත් ඒ සෙනගත් ඒ අනුව යනවලු. ඔහම සමහර විට සමුද්‍රයත් සමුද්‍රයත් සමුද්‍රවලි මුහුදත් මුදිනුත් ඇතර. ඔහම පෙරලීගෙන ගිහිල්ලා අන්තිමට ඒ සිවුදික රාජ්‍ය දිනලා අවසානයේ අවිල්ලා ඒ චක්‍රරත්නය නගරේ කෙලින්ම එතන පැලුණා වගේ ඒ චක්‍රරත්නය හිටිනවලු. ආපසු කරකැවිල්ලා ඇවිල්ලා එතනත් අන්න වාර්තා කිරීමක් අර ආනා ආනා චක්‍රය ආඥා චක්‍රය වාර්තා කිරීමක් වගේ ඉතින් අන්න එතකොට මේ ධර්ම රත්න ධර්ම ඒ විදිහටම ඒ සංකල්පයට ටිකක් අනුරූපව තමයි මේ දැන් මේ පින්නතුන්ට සිහිපත් වෙනවා ඇති අර අසිත තවුස මේ බෝසතාණන් වහන්සේ කුඩා අවදීදී ප්‍රකාශ කළ ඒ අනාගත වාක්‍ය ජීව සිටියොත් චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් පැවිදි වුණොත් සම්මා සම්බෝධියට පැමිණෙනවා. අන්නේ සම්මා සම්බෝධි සංකල්පයටත් එතකොට ඒක මේ ධම්ම චක්‍රය කියලා කියන්නේ මොකද්ද කියලා මේ පින්නතුන්ට ඔන්න ඒක හිතා ගන්න පුළුවන්. ධර්ම චක්‍රයේ අර ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරම් කිව්වේ ඒකයි. අර චක්‍රවර්ති රජුගේ ඒ චක්‍රරත්නය අර අර දහසක් ඇති ඊළඟට නිම් වලල්ලක් ඇති නාභියක් ඇති සබ්බාකාර පරිපූර්ණම් හැම ආකාරයෙන්ම පරිපූර්ණ වූ චක්‍රයක්. ඒ විදිහට මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම චක්‍රය චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ ධර්ම චක්‍රය ඒක ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරම් පරිවර්ත තුනක් පෙරලීම් තුනක් සහ දොළොස් ආකාරයක් ආකාර 12ක් වෙන චතුරාර්ය සත්‍යයට අනුව ඒ විදිහට හඳුන්වලා තියෙනවා. එතකොට මේ චක්‍රරත්නය පෙරලීමයි ධම්මචක්කප්පවත්තනිය කියලා කියන්නේ. මේ චක්‍රය පෙරලීමයි ඒ ආනුභාවය අර මුහුද ඉක්මවලා ඒ දේශවලට ගිය චක්‍රවර්ති රජුගේ චක්‍රරත්නය වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය පෙළුණේ ඉහළට. සසන්තානයේ පෙරළුණේ ධර්ම චක්‍රය අන්තිමට ඉහළට පෙරළුණේ බුමාටු දෙවියන්ගෙන් ඉඳලා දෙව්ලොව වමලොව කරාගේ අකනිටා දක්වා පෙරුණු බවයි කියවෙන්නේ. ඊළඟට හිරාවිය තමයි රාවණින් නාද වශයෙන් මුළු ලෝකේ අර කියපු ආලෝකාධිපති උනා කියලා කියනවා. ඉතින් ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් මේ මේ ධර්ම චක්‍ර සංකල්පයේ ඇති වටිනාකම මේක චිත්තසංතානේ අර කියාපු හැම දෙයක්ම ක්‍රම චක්‍රයක් තියෙනා වගේ මේ පටිච්ච සමුප්පාද ධර්මය තුලක් තිබෙන්නේ මෙන්න මේ යංකින්චි සමුදය ධම්මා යමක් හටගන්න ස්වභාවයක් නම් ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවය ඇති කියන එකයි. එතකොට ඒකටයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව දක්වා වදාළ මේ චක්‍ර ස්වභාවය මෙතනත් කියවෙනවා. මේ ධර්ම චක්‍රය පෙරලීම තුලිනුත්. එතකොට මේ ඒ ධර්ම චක්‍රය පෙරලීම නිසා ලෝකයේ ඇති වුණු පරිවර්තනය අපිට හිතා ගන්න පුළුවන්. ඒ බුද්ධ කාලයේ චිත්තසංතානවල තුන පරිවර්තනයත් ඊළඟට ඒ වගේම ඒ දේශ දේශාන්තරවල ධර්මයේ පැතිරීම තුලින් ඒ ධර්මය මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි චතුරාර්ය සත්‍ය තුල සියලුම ධර්ම මේ මුළු මහත් ධර්මයේම මේකේ සාරාංශය අඩංගු වෙලා තිබෙනවා හැම දෙයක්ම චතුරාර්ය සත්‍යයට එකතු කරන්න පුළුවන් ඒ තුලම තිබෙනවා පටිච්චසමුප්පාද ධර්මයට අදාළේ ධර්ම න්‍යාය අර කියාපු යංකින්චේ සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක ඉතින් එමෙන්න මේ ධර්ම චක්‍රය පෙරලීම නිසා අසල පුර පසලොස්වක් පොය දවස අපි විශේෂයෙන් අනුස්මරණය කරනවා ලෝකයේ මහාම පරිවර්තනයක් විශාලම පරිවර්තනය සිදු වුණු අවස්ථාව හැටියට භාග්‍යවත් සම්මා සම්බුදුරජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට දක්වා වදාළෙත් ඒකයි අර අන්ත දෙක ඉවත් කරලා පටිච්චසමුප්පාද ධර්මය තුලින් ලෝකයේ සියල්ල ඇත කියන අන්තයක් තිබෙනවා සියල්ල නැත කියන අන්තයක් තිබෙනවා ශාස්ත්‍ර දෘෂ්ටියක් උච්චේ දෘෂ්ටියක් කියලා අන්ත දෙකක් තිබෙනවා ඒ දෙක මැදින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ලෝකයා තුල තිබෙන චිත්තසංතානයේ මේ අවිද්‍යාව කියන අවිද්‍යාව නිසා මේ පංච උපාදානස්කන්ධය කියන මේ දුක් ගොඩක් ලෝකයා ඇති කරගන්නවා දීර්ඝ කාලයක් මේ සංසාරේ ඒවා ඒ තුල හිර වී යම් අවස්ථාවක මේ අවිද්‍යාව ඉවත් කළා නම් අන්නේ අවස්ථාවේ අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර අවිද්‍යාව තුලින් ඇති වෙන සංස්කරණය ආත්ම දෘෂ්ටිය තුලින් ඇති වෙන සංස්කරණ ඉවත් වෙලා ඊළාට ඒ සංඛාර නිසාම මේ විඥානය කියලා ලෝකයක් මමත් කියලා දෙකක් සෝ ලෝකෝ සෝ ආත්තා මේ ලෝකයයි මේ මමයි කියලා ගන්න ඒ දෙකක් පිළිබඳ සංකල්පයක් තියෙනවා. ඒ ඒ තුලින් ඇති වෙන විඥාන නාම රූප ආදී වශයෙන් ඇති වෙන චක්‍රයක් එකක් දිය සුලියක් වගේ කරකැවෙනවා මේ චිත්තසංතානය තුල ඒකින් ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අර තණ්හාව උපාදාන ආදී වශයෙන් භවය කරා යන්නේ. ඉතින් භව නිරෝධය කරා යන අන්න එහෙම නැත්නම් භව නිරෝධය නම් වූ නිවන කරා යන පරිවර්තනයක් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුලින් ඉදිරිපත් කළේ. එතකොට මේ අපි මේ ධර්ම චක්‍රය හැටියට බොහෝ දෙනා සලකන්නේ සමහර විට ඒක සාමාන්‍ය සංකේතයක් පමණක් හැටියට. නමුත් මේක තුල තියෙන ගැඹුරු කල්පනා කරන්න ඕන. මේ මේ ධර්මය එතකොට අර චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා බුදුරජාණන් වහන්සේට හැකියාව තිබුණා. ඒ එහෙම නැත්නම් අර උන්වහන්සේගේ තුල තිබුණ ශක්තියින් වලින් චක්‍රවර්ති කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. ඒ බව කියවෙනවා. දැන් සේල කියන බ්‍රාහ්මණයෙක් එක් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දුටුවාම පුදුම විදියේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුම විදියේ වර්ණා මුඛෙන් ගාථා පෙළක් පදාලා ඒක ওই ධර්මයේ සඳහන් වෙන සේල සූත්‍රයේ නමින් සීල බ්‍රාහ්මණයා බුදු කෙනෙක් පහළ වුණා කියන වචනේ අහනවත් එක්කම කොයිතරම් ශ්‍රද්ධාවක් ඇති වුණාද කියලා ඒ කේණිය නැමැති තමන්ගේ ඒ ආරංචිය කියාපු බමුණට කියනවා බුද්ධෝති භෝ කේණිය වදේසි බුද්ධ කියලාද කියන්නේ බුද්ධෝති භෝ සීල වදාමි බුද්ධ කියලායි මා කියන්නේ ඒකම ප්‍රතිලාව කළාට පස්සේ ඒ විශාල ශ්‍රද්ධාවක් ඇති වෙලා අන්තිම බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සම්පූර්ණයෙන්ම දැකලා ඇති වුණු පැහැදීම පිට සීල බ්‍රාහ්මණයා කියනවා රාජා අරහසි භවතිම් ඔබ වහන්සේ රජ කෙනෙක් වෙන්න සුදු චක්‍රවර්ති චක්‍රවර්ති කෙනෙක් වෙන්න සුදුසුයි චක්‍රවර්ති කෙනෙක් රජ කෙනෙක් වෙලා මේ මුළු මහත් ලෝකයම තමන් වහන්සේට නතු කරගන්න කියලා අය අර ශ්‍රද්ධාව තුලින් ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ රාජා හමස්මිසේල මම රජුරුව තම රජ කෙනෙක් තමයි. රාජා හමස්මිසේල ධම්ම රාජානුත්තරෝ මම ධර්ම රාජයා අනුත්තර වූ ධර්ම රාජයා ඔන්න දැන් හිතා ගන්න ඇතම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ කියනකොට ඒක මේ රාජ්‍ය සංකල්පය ගැන කරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය අඩු වීමට හේතු වෙන වචනයක් කියලාත් ඇතම් විට කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේම හඳුන්වා දුන්නා මම ධර්ම රාජා. අර ඉදි චක්‍රවර්ති රාජන මේ සේල බ්‍රාහ්මණයට කිව්වා රාජා හමස්මි සේල ධම්ම රාජා අනුත්තරෝ උත්තරීතර ධර්ම රාජා මම තමයි රජු කෙනෙක්. ඊළඟට සේල බ්‍රාහ්මණ එතනින් නැවතුණා. එහෙනම් ඔබේ සේනාපතිය කවුද කියලා ඇහුවා. මගේ සේනාපති සාරිපුත්ත සාරිපුත්‍ර මහා පෙරළූ චක්‍රය තව දුරටත් පෙරලනවා. අන්න සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ධම්මසේනාපති කියන්නේ ඒකයි. ඒකට බුදුරජාණන් වහන්සේට බුද්ධරාජ ධම්මරාජ ප්‍රකාශ කරන්නේ ධර්මරාජානන් වහන්සේ කියලා ප්‍රකාශ කරන්නේ අන්න උන්වහන්සේගේම වචන අනුවයි. ඉතින් ඒ වගේම ඒ ධම්මසේනාපති කියලා කියන්නේ අර රාජ්‍ය සංකල්පය අනුවයි. ඒක තුලින් හිතා ගන්න පුළුවන් මේ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට තිබුණු විකල්ප මාර්ගය තමයි සක්විති රජ කෙනෙක් වීම. ඒ වෙනුවට ධර්ම රාජා කෙනෙක් වුණා. එතකොට සක්විති රාජ්‍ය තමයි ලෝකයා ලෞකික ලෝකයා උසස්ම තනතුර උසස්ම තැන හැටියට හිතන්නේ. ලෞකිකත්වයෙන් හිතලා බලනවා නම් බුදු කෙනෙක් පහළ නො වූ යුගයක සක්විති රජ කෙනෙක් තමයි ලෝකයේ ඉහළම සම්පත් විඳින්නේ. ඒවා ධර්මයේ සඳහන් වෙන කෙනෙකුට විශ්වාස කරන්න බැරි අන්දමින් 84000 84000 වලින් සැප සම්පත් මේ කාලයේ සුඛෝභෝගී කියන ජීවිතය ගෙවන අයට ලැජ්ජා හිතෙන විදිහේ මහා පුදුම සුඛෝභෝගීත්වයකින් යුක්තව නමුත් ධාර්මික ජීවිතයක් ඒ තක්විති රජවරු ගත කර බව පෙන්눔 කරනවා ගිහි මට්ටමින්. එතකොට මේ ගිහි ලෝකයේ ඉහළම සංකල්පය ගිහි කෙනෙක් වශයෙන් රජ කෙනෙක් හැටියට හිතන්න පුළුවන් පහසුවෙන්ම මුළු ලෝකය දිනා ගන්න පංචශීලයේ සමාදන් කරවීමෙන් මුළු ලෝකයම නතු කර ගන්න මහා පුදුම සංකල්පයක් චක්‍රවර්ති සංකල්පයේ තියලා තිබෙනවා. එතකොට ඒත් මහා පුණ්‍ය ස්කන්ධයක් නිසා යර විදියට පොහොය දවසේ පොහොය දවසේ මතු මහල් තලයේ සිල් සමාදන් වෙලා ඉන්න අවස්ථාවකයි රජ කෙනෙකුට අර සත්‍රුවන් පහළ වෙනවා කියලා කියන්නේ චක්‍රරත්නය ඇතුළේ. එතකොට අන්න ඒ ඒ தத்துவයට වඩා ඒක ඉක්ම වූ ලෝකෝත්තර උත්තරීතර ධර්ම රාජ ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ ලබා ගත්තේ. ඒකයි ඒ සේල බ්‍රාහ්මණයට ප්‍රකාශ කරේ මම ධර්ම රාජ අනු උත්තරීතර ධර්ම රාජ මගේ සේනාපතිය සාරිපුත්‍රයි. මම මේ කරකැවූ ධර්ම චක්‍රය සාරිපුත්ත ඒක තවදුරටත් පෙරලනවා. ඒකත් මේ පින්නතුන්ට සහේතුක හිතා ගන්න පුළුවන්. මේ සූත්‍ර දේශනා අතන අතර තිබෙනවා මැදුම් සංගයේ සත්‍ය විභංග සූත්‍රය කියලා. බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පැවරුවා. ධම්මචක්ක සූත්‍රය තුලින් ඒ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ කෙටියෙන් වදාළ මේ සූත්‍රය විග්‍රහ කරන්න. ඒ පිළිබඳ පැහැදිලි විග්‍රහයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපත් කළා මේක බුදුරජාන් වහන්සේ අනුමත කළා. අන්න එතකොට බුදුරජාන් වහන්සේ පෙරළුවේ ධර්මචක්‍රය අර කීව ධම්මසේනාපතීන් වහන්සේ ඒක අනුවත්ත ඒකට අනුව තවදුරටත් පෙරළුව බව අපට ඒ ධර්ම සාහිත්‍යයනුත් ඒත්තු යනවා. ඒ අනුව අපිට හිතා ගන්න ඕනේ එතකොට මේ අපිට දැන් අපිට පෙරලන්න තියෙන අපේ චිත්තසංතානෙත් ඔන්න ඔය ධර්ම චක්‍රයයි ඒ ධර්ම චක්‍රය ඉතින් අර පෙරලන්න නම් අන්න අර කියාපු පරිවර්තනය දැන් හැම කෙනෙක්ම මේ කාලේ සෝවාන් වීම ගැන කතා කරනවා සසර කෙලවර කිරීම ගැන හැම කෙනෙක්ම අපි ළඟට එන අය තවත් නම් උපදින්න ඕනේ නෑ කියනවා. නමුත් ඒකට යන මාර්ගය ඇතම් කෙනෙක් වරදාගෙන තියෙනවා. සෝවාන් වීම කියලා කෙනෙක් යම්කිසි පංචශීලයක් හරියට රකින්නවා නම් එපමණකිනුත් සෝවාන් කියලා කියන කට්ටියක් ඉන්නවා. ඒ සමහර දේවල් පිළිබඳව සමහර දේවල් හැඳින්වීමේදී ඒවායේ අත්‍යවශ්‍ය ඒවාගේ ඒවායේ ඒවායේ මූලික අවශ්‍යතාවක් දක්වනවා. ඇතැම් විට ඊට අනුසංගික වන අනුසංගික කියලා කියන්නේ ඊට කෙලින්ම නෙවෙයි ඊට අමතරව තියෙන කාරණාවක් දක්වන බුදුරජාන් වහන්සේ. අන්න ඒ බඳු කොටස් අල්ලගෙන තැම් කෙනෙක් කල්පනා කරනවා යම් කෙනෙක් හරියට පංචශීලයේ රකින්නවනම් එපමණකින්ම සෝවාන් වුණා කියලා. නමුත් මෙන්න මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන්ම අපිට පේනවා අර සිදුවුණු පරිවර්තනය වචන කීපකින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ පිළිබඳව ප්‍රකාශ වෙනවා යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. එතකොට සෝවාන් ඵලය ලබනවා කියලා කියන්නේ අභ්‍යන්තරව චිත්තාභ්‍යන්තරයේ වෙන සංචිත්ත સંતાණයේ වෙන තුල වෙන යම්කිසි විශාල පරිවර්තනයක්. ඒ පරිවර්තනය සිදුවන්නේ කොහොමද? ධර්මානුකූලව කල්පනා කර බලනවා නම් ධර්ම මේ කියාපු සූත්‍රයේ පමණක් නෙවෙයි අනිකුත් ඒ ධර්ම දේශනා ආදී ආශ්‍රයෙන් ඒක සිදුවන්නේ අන්න අර මේ පංච උපාදානස්කන්ධය කියලා මේ අල්ලගෙන ඉන්න දුක පිළිබඳව යම් ප්‍රමාණයක දැඩි කලකිරීමක් ආවනම් ඒවා පිළිබඳව ඒ පාවීමක් නිසා ඒක හඳුන්වන්නේ නිබ්බිදා කියලා. මේ ධර්මයේ පිළිබඳව බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඇතැම් අවස්ථාවල බුදුරජාන් වහන්සේ ධර්මියත් අධර්මියත් වෙන් කර දැනීම දැන ගැනීමට මූලික වන સિદ્ધාන්තය ප්‍රකාශ කොට වදාලා. ඔන්න යමක් අපි හිතමු එක යමක් අධර්මය නම් අවිනය නම් ඒ ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. නේතං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය අභිඥාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති කියලා ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඒකාන්ත නිර්වේදය. ඒකාන්ත සසර කලකිරීම පිණිස මේක හේතු වෙන්නේ නැහැ. විරාගය පිණිස හේතු වෙන්නේ නැහැ. නිරෝධය පිණිස උපසමය පිණිස හේතු වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපිට හිතා ගන්න පුළුවන්. ඒකෝට ධර්මයේ නම් අන්න අර කියාපු නිබ්බිදා කියලා කියන සසර කලකිරීමට හේතු වෙන්න ඕන. විරාගය පිණිසට හේතු වෙන්න ඕන. ධර්මය ධර්මයේද අධර්මයේද කියලා හඳුනා ගැනීමට හේතු ගැනීමේ સિદ્ધාන්තය ඒකයි. ඉතින් ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් අන්න අර කොණ්ඩඤ්ඤ තාපසතුමා ඇතුළේ අවස්ථාවේ ඇති වුණා වගේ පංචකාම සම්පත්තිය පිළිබඳ කිසිත් ප්‍රශ්නයක් නැහැ. තිවුණියාරාත්ත කියලා මතහන යෝගය පිළිබඳ ප්‍රශ්නයයි. ඒකත් ආත්ම දෘෂ්ටිය උඩින් ආපු එකක් බව භව තණ්හා විභව තණ්හා කියන මේ වචන කියවීම තුලින් උන්වහන්සේට වැටහෙන්නේ නැති අපිට හිතා ගන්න බෑ උන්වහන්සේලාගේ වැටහීම් ශක්තිය යන්තම් යන්තමින් අපිට ඉංගියක් දක්වනවා පමණයි කරන්න තියෙන්නේ. ඒ තරම් පින් වලින් සම්පූර්ණ වුණු උත්තරයන් මහන්සේලා. නමුත් අපිට මේ ධර්ම න්‍යාය අනුව පෙනෙන තරමින් හිතුවොත් අන්න අර වගේ පටු දෘෂ්ටි කෝණයක එල්බ ගන්නේ නැතුව අපි මේ අන්න අර කියාපු විදර්ශනාව කියලා කියන විශේෂ දෙයක්ම ඒක බුදුරජාන් වහන්සේ වචන තුනකින් ඉදිරිපත් කළා තියෙන බෞද්ධ අපිට කටට හුරුයි ඒක. හිතට නොහුරුණත් කටට හුරුයි. අනිච්චං දුක්ඛං අනාත්තා. ඕනම දෙයක් සිද්ධ වුණාම අනිච්චං දුක්ඛං අනාත්තා කියලා අපිට පුරුදු වෙලා තියෙන සින්දුවක් පමණටම. නමුත් මේ කන්න ගැඹුරට කිඳා බහින්න ඕන අර කියාවු සසර කල කිරීම සම්පූර්ණ වෙන ආකාරයට ඇතම් දේවල් අඩාලව වුණා නම් ඒ පරිවර්තනය සිද්ධ වෙන්නේ නැහැ. පරිපූර්ණ දැන් මේකෙත් දැන් මේ මේ ධර්මයේ පිළිබඳවත් අපි කිව්වා දැන් අර සීක කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ සෝවාන් තත්වයටපත් වීම තුලින් මූලික දර්ශනය ලැබෙනවා. ඒක සෝතාපන්න කියලා කියන්නේ මොකද්ද? ඒ වචන පවා දැන් බොහෝ විට විකෘත කළ තෝරන බව අපට අහන්න ලැබෙනවා. සෝත කියන්නේ කන නොවේ. සෝත කියන්නේ දිය පහරක්. එතකොට ගඟක වතුරකට කොටයක් වැටුනොත් ඒක මූදින් කෙලවරෙන් මූදට ගලාගෙන ගිහිල්ලා ඒක නැති නතර වෙන්නේ. ඒ තරම් ස්ථිරවම අර ධර්ම මාර්ගයට වැටුණු අවස්ථාව තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඒ ධර්ම ශ්‍රෝතයට ශ්‍රෝතයට එකතු වුණා. එතකොට ධර්ම ශ්‍රෝතයට පිටින් යන එක. එහෙම නැත්නම් ඊට එරෙහිව යන එක. ඒක තමයි ලෝකයේ මේ යන ගැම්ම අර කියාපු පංචකාම සම්පත්තිය තුල යන්නේ එකයි. අවිද්‍යාව තුලින් නැති වෙන සංස්කාර ප්‍රවාහය පින් හෝ වේවා පව් හෝ වේවා සංස්කාර ප්‍රවාහය තුලින් මේ පංච උපාදානස්කන්ධය ස්කන්ධ පහක් ගොඩ නැගෙනවා. ඉතින් ඒකමයි පුනා පුනා තණ්හා පෝනෝ භාවික කියලා කියන්නේ නැවත නැවතත් ඒකම ඇති වෙනවා මරණ අවස්ථාවේ අප්‍රහීන වූ තණ්හාව නිසා ඇති කරගන්න උපාදානෙන් අර කර්ම ඒ අවස්ථාවට කර්ම ඉදිරිපත් කළා කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ කියන ආකාරයට කර්මක්ෂේත්‍රයේ විඥාන බීජය තණ්හාව දේශීරාව කරගෙන පැලවෙමින් තමයි මේ සංසාර ගමනේ අපි යන්නේ එතකොට ඒක නැති කරගන්න නම් අන්න බුදුරජාණන් වහන්සේ දුන්නේ ඉංගිය අනුව යම් කෙනෙක් මේ ලෝකේ අර කියාපු නිබ්බිදා කියන කෙන සසර කලකිරීම විරාගය කියලා කියන නොයල්මට හේතු වෙන ඒ චින්තන પરම්පරාව යනුගමනය කළ යුත්තේ මේ ත්‍රිලක්ෂණය තමයි නොයෙකුත් සම්මර්ෂණ විදි වශයෙන් යෝගාවචරයෙන් දන්නව ඇති ඒවා ඇතැම් අවස්ථාවල 3 11ක් හැටියට දක්වනවා 18ක් හැටියට 40 ගණන් හැටියට දක්වනවා එක එක්කෙනාට වැටහෙන ආකාරයේ මේ ත්‍රිලක්ෂණය ඉතින් ඒවා 11ක් හැටියට දක්වන තැන අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ ආදී වශයෙන් එතන අර දක්වන්නේ ඒක කෙනාට වැටෙන ආකාරය පංච උපාදානස්කන්ධයම ඒක එක ස්කන්ධයක් මේක අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් රෝගයක් වශයෙන් ගඩක් වශයෙන් උලක් වශයෙන් ඔය ආදී වශයෙන් මේ විවිධ ආකාරයට මේක එපා වීමක් ඇති වෙන ආකාරයට දැන් මේ අසුබ භාවනා ආදී නොයිකුත් භාවනා වලින් පෙන්눔 කරන්නේ ඔන්න ඔය කියාපු නිබ්බිදාව ඇති කර ගැනීම උපක්‍රමයයි. මොකටද නිබ්බිදාව ඇති කරගන්නේ? ඒකාන්ත නිබ්බිදාව සම්පූර්ණ නිර්වේදය ඇති වුණු අවස්ථාවේ තමයි නොයල්ම ඇති වෙන්නේ. නොයල්ම තුලින් තමයි විරාගයේ ළඟින් තියෙන විමුක්ති. විමුක්ති දොර ඇරෙන්නේ විරාගය. ඉතින් විමුක්තිය තමයි මේ පංච උපාදානස්කන්ධයේ අතහැරීම. අතහැරීමක් නෙවෙයි අතහැරෙනවා. යම් ප්‍රමාණයකට දැන් හොඳට හැසැසරි සැරසිලා ඉන්න කැමති කෙනෙකුගේ කර උඩට අපි හිතමු මැරිච්ච ගැරඬි කුණක් වැටෙනවා බලු කුණක් වැටෙනවා ඒ අවස්ථාවේ උත්සාහයක් කළා නෙවෙයි ඉබේම ඉබේම වගේ උරහිස හොල්ලවලා ඒක අතහැරලා දානවා අන්න ඒ වගේ යම් ප්‍රමාණයකට හිතට අර කියාපු පංච උපාදානස්කන්ධය පිළිබඳව අර කියාපු භාවනා ක්‍රම වලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් මේ එක එකක්ම මහා දුක් හැටියට, කරදර හැටියට, උලක් හැටියට, ගඩක් හැටියට, රෝගයක් හැටියට ආබාධයක් හැටියට අනුන්ගේ දෙයක් හැටියට බිඳෙන දෙයක් හැටියට හිස් දෙයක් පුස් දෙයක් හැටියට තේරෙනවා නම් අන්නේ අවස්ථාවේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අර විශාල කලකිරීමක් ඇවිල්ලා එතෙන්දී අර පංච උපාදානස්කන්ධය අතහැරෙනවා. ඒ අතහැරීමෙන් තමයි විමුක්තිය ස්පර්ශ කරන්නේ. ඒකට කියන්නේ විමුක්තිය විමුක්තිය නිර්වාණය ස්පර්ශ කරනවා කියලා කියන නිර්වාණය ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන නිවීම කියලා කියන්නේ මොකක්ද? අර ඒව දැවීම නම් ඒ දැවීම නැති වුණු තැන නිවීමයි. මේ නිබ්බාන කියන වචනයත් බොහෝ දෙනා සෙල්ලමක් කරගෙන ඒකත් මේ අමුතු ලෝකයක් හැටියට හිතාගෙන බහුතෘෂ්ණාව වැඩන ආකාරයෙන් නිවන පිළිබඳවත් සංකල්පනය කරනවා. නමුත් ධර්මය තුල තිබෙන්නේ අර කියාපු තණ්හාව නැති කිරීමමයි නිරෝධ සත්‍යය. තස්සා ඒව තණ්හා යාසේස විරාග නිරෝධා ඒකී තණ්හාවගේ නිරවශේෂ නිරෝධය නැති කිරීම ප්‍රහාණයමයි නිවීම. ඒ ඇර වෙන දෙයක් නොවේ. එතකොට අන්නේ චතුරාර්ය සත්‍යය තුලම තියෙනවා ඒ කාරණය. එතකොට යම් අවස්ථා යම් හේතු ප්‍රත්‍යයන් නිසා මේ භවය ඇති වෙනවා මේ පංච උපාදානස්කන්ධය ඇති වෙනවා නම් ඒ හේතුප්‍රත්‍ය නැති වුණු තැනම නැති වුණු තැනම නිවනයි. අන්න ඒකයි හිතා ගන්න තියෙන්නේ. ඉතින් ඒකට මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංග මාර්ගයේ ඒකෙත් අර ඔය දැන් සිල්ලර වශයෙන් ඔය යන්තම් යන්තම් වැඩිම නොවේ. ඒක ගැඹුරින් සම්පූර්ණ වෙන අවස්ථාවයි ඒ මාර්ගඵල අවස්ථාවේදී ආරෂ්ඨාංගික මාර්ගයේ ඒකක් ක්ෂණිකව. අර අටම හරියට අර මෙතෙක් ඇදව තිබුණු මාර්ගයක් කෙලින් වුණා වගේ සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධියට එක කෙලින් එක මොහොතක එක හිතක පහළ වෙන ප්‍රබල අන්දමින් ඒ මාර්ග ශක්තිය තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග අවස්ථාවේදී ඒ සිතේ අර ආරෂ්ඨාංගික මාර්ගයේ මෙතෙක් අර ටික ටික වැඩි එක කෙලින් වෙලා හරියට කෙලින් වෙලා එක මොහොතක ප්‍රබල ආර්ය සමාධියක් වශයෙන් එතනමතු වෙනවා. ඒ ආර්ය සමාධිය තුලින් තමයි පංච උපාදානස්කන්ධය අතහැරෙන්නේ. ඒ අතහැරීම තුලින් භවයෙන් නිරෝධය කියලා කියන මෙලොවම දිත්තේව ධම්මේ මෙලොවම භව නිරෝධ වූ තත්වයක් අත්දකිනවා. එතනයි විමුක්තිය. ඒකයි විමුක්තිය. අන්න එතකොට හිතා ගන්න ඕනේ මෙන්න මේ ඒකයි අපි ඉලක්කය කරගන්න ඕනේ අර කියාපු වැරදි සංකල්පනා අපි ඉවත් කරන්න ඕන සෝවාන් කියන්නේ අර කනට වැටෙන සෝත කතාවක් නෙවෙයි මේ ඒ උපමාවක් දීලා තියෙන්නේ ගඟට වැටුණු ලී කොටයක් මුහුදට යනවා වගේ ඒ ඒ ප්‍රත්‍යක්ෂය ලැබුණා නම් ඒකයි සේක සේක తත්වය. එතන ඉඳලා ඊළඟට සම්පූර්ණ වුණු අවස්ථාවයි අසේක කියලා කියන්නේ. අරහත් දක්වා යන මාර්ගය අවස්ථා හතරකින් ක්‍රමක්‍රමයෙන් අර මේ ධර්ම චක්‍රය හතර සැරයක් කරකැවුණු අවස්ථාවේදී අර කියාපු ත්‍රිලක්ෂණය ඒ ප්‍රමාණයෙන් ප්‍රබලව වැඩිලා හතර සැරයක් කරකැවුණු අවස්ථාවේදී යන්න සම්බෝධි අර බුදුරජාණන් වහන්සේ යව පිරිසුදු වුණා කියලා කියන්නේ ඒ தත්ත්ව සම්බෝධිය තරම් පිරිසුදු නැතත් අරහත්ත්වය තුල ඒ පුද්ගලයාගේ ශක්ති තුලින් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න හැකි බව ඒ ශාසනයේ බවට ශාසන ඉතිහාසයේ සාධකයි. ඒකට මේ පින්නතුන් අද වෙනි දවසක අන්නේ ධර්ම චක්‍රය කියන එක හඳුනා ගන්න ඕන. ඒක පෙරලන්න ඕනේ කොහේද කියලා දැනගන්න ඕන. චක්‍රවර්ති රජු පෙරළුවා වගේ රටින් රටට දේශයෙන් දේශයට නෙවෙයි සොසන්තාණී හතර ආකා හතර විදියකට හතර අවස්ථාවකට පෙරලන්න ඕන ඊළඟට ඒකේ ප්‍රතිරාවය තමයි අකනිටා දක්වය ඒකේ ශ්‍රේෂ්ඨත්වය ඒ ධර්ම චක්‍රයේ ශ්‍රේෂ්ඨත්වයයි අකනිටා දක්වා ඒ අවස්ථාව විහිදුනේ ඒකට මේ වටිනා දවසේ අපි මේ සිහිපත් කරගත්තේ එදා ඒ බර්ණසීති පතනේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කිරීම තුල තිබෙන ඒකේ සාරාර්ථයයි ඒ ඒ තුල තියෙන සාරයයි. එතකොට ඒක අදත් අපි අලුත් කරගන්න ඕන. ඒ ධර්ම චක්‍රය අනුව අපේ ජීවිතය සකස් කරගන්න මේ අවස්ථාවේ මේ රැක්ව සීලයක් මේ දෙක් කළ භාවනාවක් මේ අසු ධර්මයක් ඒකාන්තයෙන් මේ හැම දිනාටම හේතු උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට අද මේ ධර්ම ශ්‍රවණේ මේ මෙතෙක් මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම ධර්ම දේශනා වශයෙන් ඇති කරගත්තු මේ කුසල සම්භාරය අවීචේසට අකනිටා දක්වා සියලු සත්‍යෝන් මෝදන් වෙත්වා යනු මෝදන් වීම තුලින් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිය කියන උතුම් මහා මහණිවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කරගනිත්වා එසේම මේ ශාසනය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට මේ පින්නතුන්ටත් මේ ධර්ම චක්‍රය පිළිබඳ හරි අවබෝධයකින් යුක්තව සීල සමාධි ප්‍රඥා පූර්ණයෙන් මේ ශාසන අන්තර්දානයට කලින් තමන්ගේ ප්‍රාර්ථනා තිබෙනවා නම් මේ ජීවිතයේදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදී උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරන සියලු සංසාර දුකින්වත් මිදෙලා තුමා කි වේවා කි ප්‍රාර්ථනා කරගන්න මේ ගාථා කියන්නේ එත්තාවතා චම්පි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධා ඒවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මාට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා චුම්මාට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මාට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු दुख दुःखपत्तानि दुःखाभयपत्तानि भय शोकपत्तानि शोका हन्तु सभ्ये विपाणिनो दुःखपत्तानि दुःखाभयपत्तानि भया हम तू शोकपत्तानि पानी हन्तु दुख विपाणिनो दुःखपत्तानि दुःखाभयपत्तानि भया भया शोकपत्तानि शोका हन्तु पानी विपाणिनो ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්‍ත්‍යා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 පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.